කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොඩම්තලාව ධම්මගිරිය අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඒ වගේම සිදු කළ ආරාධනෙන් අද දවසේ වැඩම කරන්නට යෙදුණු ප්‍රතිවේක්ෂා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සමාජික ස්වාමීන් වහන්සේ නමක් වන නාරම්මල රුක්මලේ ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරවාසී පූජ්‍යපාද දෙබැද්ද පිටියේ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපි සාදුනාදනම්වා নমස්කාර පූර්වකෝ මෙතුම් සදහම් කතිකාවතට පිළිගනිමු සාදු සාදු සාදු ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 12 වන සතියේ මේ වන විට අපි කතා බහට ලක් කරමින් සිටින්නේ පංච නීවරණ ඇසුරෙන් කෙරෙන උතුම් වූ සදහම් දේශනාවක් ඔබ සඳහා දවසේදී ශ්‍රවණය කළ අඟහරුවාදා දවසේත් ඒ කියන්නේ ඊයේ දවසේත් පංච නීවරණ ඇසුරෙන් ගෙනෙන්නට යෙදුණු උතුම් දේශනාවක් ශ්‍රවණය කළ අද දවසේ මේ සූදානම පංච නීවරණ ඇසුරෙන් කෙරෙන උතුම් සදහම් කතිකාවතකට ඔබගේ සිත් ඔබගේ කන් යොමු කරන්නට එසේනම්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 යටපත් කර ගැනීම පිළිබඳව පළවෙනි දවසේ උපදින නීවරණ ධර්මයන් තමන් තුළින්ම තේරුම් ගැනීම තමන් තුළින්ම ඒ වෙලාවෙම මට නීවරණයක් ඉපදුනාය කියලා දැනගන්න ආකාරය කොහොමද කොහොමද මේ විදිහට අපේ මනස සකස් කරන්න කියලා ප්‍රායෝගිකව කතා කරා අපි කිව්වා ඒක අත්විඳින්න කියලා. උපන් කාමච්ඡන්දේ කාමච්ඡන්දයක් යයි දනි කියන කාරණාව අපි කිව්වා ධාරණය කරගන්නවා කියන්නේ එකක් ඒ වගේම දරනවා කියන්නේ එකක් කියලා. ඉතින් අපි ඒක දරා ගන්න ඕන දරාගත යුතු ධර්මයක් කියලා ඒක අපි මතක් කරා. ඉතින් ඒ වගේම ඊළඟ කාරණාව විදිහට ඊයේ දවසේ අපි කාමච්ඡන්දේ විතරක් අරගෙන කාමච්ඡන්දේ ආකාර 6කින් ඒ කාමවස්තුන් පිළිබඳව සුබ හැඟීම අයින් කරන්ඩ අසුබය වර්ධනය කරන්ඩ ඇට කැබැල්ලක් විදිහට මස් කැබැල්ලක් විදිහට ගිනි අඟුරු වලක් විදිහට සිහිනයක් විදිහට මේක මෙනෙහි කර කර මේ අසුබ නිමිත්ත වර්ධනය කරගන්න හැටි යෝනිසෝ මනසිකාරය හට ගන්න හැටිත් කරගන්න හැටි ප්‍රායෝගිකව කතා කරා. මොකද අපි දන්නවා හොඳටම අපි බොහෝ ධර්මයේ දැනගෙන හිටියත් ප්‍රායෝගිකව අපේ මනස තුලින් ඒ ධර්මයට අදාළ කරුණු නැగిලාවිලා අපේ හිත කෙලෙස් වලින් යටපත් වෙන්න දෙන්නේ නැතුව නවත්තන්නේ නැත්නම් අපිට මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපි ධර්මය තුළ පෝෂණය වීමක් ඇති වෙලා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි කාමච්ඡන්දය ගැන මොන තරම් දේවල් කතා කරත් වැඩක් නැහැ. කාමච්ඡන්දය නැගෙන වෙලාවට අපි කාමච්ඡන්දය ගැන දන්නේ නැත්තම්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් අද බදාදා දවසේ හැමදාම ස්වාමින්වහන්සේ නමක් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන උන්වහන්සේලාගේ අත්දැකීම් උන්වහන්සේලාගේ දැනුම විශේෂයෙන් ත්‍රිපිටකය ආශ්‍රිතව අපි මේ කරන ප්‍රායෝගික වැඩපිළිවෙල පිළිබඳව යම් ආකාරයක සාකච්ඡාවක් සිදු කරනවා සූත්‍ර ධර්ම ඒ ඒ ඒ සූත්‍ර තියෙන ඒ සූත්‍රවල අඩංගු කරුණු ඉතින්නේ මේ මූලාශ්‍ර මොනවද කියලා හොයාගන්නත් ඒ වගේම සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් අපි මේ කරන කටයුතු පිළිබඳ තවත් දැනුම ඒක රාශි කරගන්නත් අද ඒ සඳහාත් අද දවසේත් වැඩම කරන්න යෙදුනේ අපේ මේ දිවයින පුරාවට සමස්තව අපි සකස් කරගෙන යන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයට අයිති ඒ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයට අයිති බොහෝ ස්ථාන බොහෝ තැන් තියෙනවා ඒ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සමාජික ස්වාමීන් වහන්සේ නමක් වන අති පූජනීය අපේ දෙබැද්ද පිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුනේ. ඉතින් අපි මූලිකව අපි උන්වහන්සේගෙන් කරුණු විමසමු. මේ සූත්‍ර පිටකයේ තියෙන විශේෂයෙන් තියෙන අවස්ථා නීවරණයන් පිළිබඳව සූත්‍ර පිටකයේ සඳහන් වෙන අපිට බොහොම වැදගත් වෙන ස්ථාන කීපයක් දල වශයෙන් පිට මොන වගේ තැන්වලද මේ නීවරණ ගැන නීවරණ ගැන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන් කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡාවට ගමු. ඒ වගේ ප්‍රධාන වශයෙන් මේ සූත්‍ර පිටකයේ තියෙන තැන් කීපයක් පුළුවන් සඳහන් කරන විදිහට මම මතක් කරනවා පොඩි සාකච්ඡාවක්. අතිගෞරවනීය කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථාන යෙහි භාවනා පිළිබඳව කම්මට්ටානාචාර්ය අතිගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි පැමිණ සිටින ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි මූලික වශයෙන් අපි අද ධර්ම දේශනාව පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට යෙදුනා ඒ ප්‍රවිෂ්ටය අනුව අපි මේ දක්වාම සාකච්ඡා කරගෙන එන්නට යෙදුනේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව. අපේ ගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මට ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නයට අදාළව මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව ලෝතුරා තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා තුළ සඳහන් කරලා තිබෙන විවිධ වූ අවස්ථාවන් පිළිබඳව තමයි මා ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන්. පින්නතුනි පංච නීවරණ ධර්මයන් පිළිබඳව මේ පින්නතුන් දන්නවා. නමුත් අපි මේ පංච නීවරණ ධර්මයන්ට ආරම්භයක් හැටියට මම එහි අර්ථය කෙටියෙන් මේ මොහොතේ සඳහන් කරනවා පංච නීවරණ ධර්මයන් කියලා කියන්නේ පින්නතුනේ අපිට නිර්වාණගාමී ප්‍රතිපදාවට ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට බාධා වන නැත්නම් නිවන ආවරණය කරන කරුණු හැටියට තමයි මේ පංච නීවරණ ධර්මයන් හැටියට ධර්මයන් කියලා පින්නතුනේ හඳුන්වන්නේ. නී ආවරණ. ඒ කියන්නේ නිවන ආවරණය කරන, වාරණය කරන ධර්ම තමයි පංච නීවරණ හැටියට හඳුන්වන්නේ. මොනවාද පංච නීවරණ ධර්ම කියලා හඳුන්වන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡ කියන මේ කරුණු පහ තමයි පංච නීවරණ ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. මේ පංච නීවරණ ධර්මයන් නැත්නම් මේ නිවන ආවරණය කරන නිවන වහන ධර්මයන්. ඒ කියන්නේ අපි සිද්ධ කරන්නා වූ කුසල කර්මයන් උද්දීපනය වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. මේ පංච නිවරණ ධර්මයන් අපිට අපේ සිත් වලට ආපුහම. ඒ වගේම තමයි අපේ ජීවිතවල සිද්ධ කරලා තියෙන අකුසල ධර්මයන් තව තව උද්දීපනය වෙන්න රුකුලක් වෙනවා මේ පංච නිවරණ ධර්මයන් තමන්ගේ හිතට ආවහම. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච කියන විචිකිච්ඡ කියන මේ නීවරණ පහ අපේ හිතට ආපුහම අපිට නිවන වහනවා නිවනේ දොරටු වහනවා. ඒ වගේම කිසිම කුසලයක් අපිට සිද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දින කීපය තුළදීම දේශනාවලදී දේශනා කරා අමුතුවෙන් මේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නට යන්නේ නැහැ. මම මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය තුල උන්වහන්සේ දේශනා කරපු 84000ක් වූ ධර්මය තුල කොයි කොයි ස්ථානවලද මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කියලා මම ඔබට පෙන්වන්නයි යන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් මේ පංච නීවරණ ධර්මයන් පංච නීවරණ ධර්මයන්ම ඉලක්ක කරගෙන එක්තරා ස්ථානයකදී දේශනාවක් පවත්වනවා. ඒ තමයි සංගාරව සූත්‍රය. ඒක සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය පංචම භාගයේ මහා වග්ගයේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේහි බොජ්ජංග වර්ගය කියන ඒ කාණ්ඩෙහි තමයි මේ සංගාරව කියන සූත්‍රය සඳහන් වෙන්නේ. පින්නතුනේ මේ සංගාරව කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංගාරව කියන බ්‍රාහ්මණයට. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අසන පැනයකට තමයි මේ පංච නීවරණ ධර්මයන් මූලික කරගෙන ඒ සංගාරව කියන බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයන්නේ. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සංගාරව සූත්‍රය, ඒ වගේම සූත්‍ර පිළිබඳව සාකච්ඡාවක් සිදු කරනවා. ඊළඟට පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍ර දේශනාවන් අලලා මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව දේශනා කරන අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒ කාරණාව තමයි පින්නතුනේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි ආකාරයට කියන්නේ උන්වහන්සේ උපමා රූපක සහිතව මේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය ප්‍රඥාවක් ඇති අයට ඉහළ ප්‍රඥාවක් ඇති අයට ඕනෙම කෙනෙකුට අර්ථ වැටහෙන ආකාරයට මේ නිවන සාක්ෂාත් කරගන්නට පහසු වෙන ඒ වගේම මේ නීවරණ ධර්මයන් යටපත් කරගන්නට පුළුවන් ආකාරයට කොහොමද අපි මේ නීවරණ ධර්මයන් අඳුනාගන්නේ ඒ වගේම නීවරණ ධර්මයන් යටපත් කරන්නට අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රතිපදාවන් කොහොමද පූර්ණේ කරන්නේ ඊළඟට නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන කාරණාව මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඔබ දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ දේශනාව කියලා කියන්නේ මොකද්ද කියලා? සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා කියන්නේ නිවන අරමුණු කරගෙනම අපිට දේශනා කරපු සූත්‍ර දේශනාවක්. එහි අසුභ භාවනාව පිළිබඳව নিরතුරුවම කියවෙන මේ සූත්‍ර දේශනාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ සතිපට් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව ඉතාම හොඳ විග්‍රහයක් පෙන්වලා දෙනවා අපට. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව තවත් උපමා සහිත ඉතාමත්ම අලංකාරමත් වූ උපමා සහිත දේශනාවක් සිද්ධ කරනවා සූත්‍ර දේශනාවක් සිද්ධ කරනවා මේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේදී සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේදීත් උන්වහන්සේ ඉතාමත්ම අලංකාරමත් ආකාරයට මේ පංච නීවරණ ධර්මයන් කොහොමද අපි අඳුනාගන්නේ කොහොමද ඒවා යටපත් කරන්නේ කියන කාරණාවන් පිළිබඳව ඉතාමත්ම අලංකාරමත් ආකාරයට උන්වහන්සේ දේශනා කරනවා. එෙහිදී මං චූටි උදාහරණයක් කියනවා. කාමච්ඡන්දය පිළිබඳව අපිට ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරනවා පින්නතුනේ. මේ කාමච්ඡන්දය කියලා කියනවා මේ අපි ගන්න ණයක් වගේ කියලා. මම වැඩිදුර කියන්න යන්නේ වැඩිදුර ඔබට ඉදිරියට අපේ සාකච්ඡාවේදී මේ පිළිබඳව දැනගන්නට ලැබෙයි. කාමච්ඡන්දේ ණයක් හැටියට උන්වහන්සේ ඉතාමත්ම අලංකාරමත් ආකාරයට උපමාවක් සහිතව මේ දේශනාව අපිට පැහැදිලි වන ආකාරයට දේශනා කරනවා. ඊළඟට කාය සූත්‍රය. කාය සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායට. මේ සංයුත්ත නිකායේ සඳහන් වන කාය සූත්‍රයේදී මේ පිළිබඳව ඉතාමත්ම අලංකාරමත් ආකාරයට පංච නීවරණයන් පිළිබඳව පංච නීවරණයන් නීවරණයන් දැනගන්නේ කොහොමද? ඒ වගේ ප්‍රහීනතාවය කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. උපමා සහිතව සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපමා සහිතව යමක් දේශනා කරන්නේ ඒ උපමා වලින් අපිට වැටහෙන්නේ නැති යමක් වටහා ගැනීම සඳහා. ඉතින් ඒකයි පොඩි සායනංශය මතක් කරේ උපමා සහිතව දේශනා කරලා තියෙනවා කියලා. ඒකට තව කාරණාවක් තියෙනවා දැන් මට එහෙම කියද්දී එක පාට මතක් වෙනවා අපිට ඔය එක සූත ධර්මයක සඳහන් වෙනවා මේ සංසාරික දුක්ඛ ස්කන්ධය පිළිබඳව දුක දුක පිළිබඳව දැනගත යුතු ආකාරය පිළිබඳව දේශනා කරපු තැනක් තැනකදී ඒක දේශනා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක ප්‍රපාතයක් ළඟට මහා ප්‍රපාතයක් තියෙන කඳු කරයකට බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩම කරන මේ යට තියෙන මේ ලොකු ප්‍රපාතය දැකලා එක වික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා මේ මේට වැඩිය ලොකු ප්‍රපාත තියෙනවද කියලා මේට වැඩිය ලොකු ප්‍රපාත තියෙනවද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරික ජීවිතය පිළිබඳ මේ දුක පිළිබඳව මේක ඊට වැඩිය විශාල ප්‍රපාතයක් වගේ කියලා. ඉතින් අපිට ඒ සසර තියෙන භයානකකම දැනෙන් දැනෙන්න ඕන හරියට නේද? දැන් අර ප්‍රපාතය ළඟට ගිහිල්ලා මෙහෙම බලනකොට කොච්චර බය හිතෙනවද? නේද? වැටුනොත් ඉවරයි කියලා. අන්න ඒ වගේ තමයි සසර මතක් වෙනකොට සසර දුක් මතක් වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් මේක දුක කියන එක ප්‍රපාතයක් විදිහට මේ මට ඉස්සරහට විඳින්න වෙලා වෙන දේවල් මේ තණ්හාව නැති කරේ නැත්තම් මේ වගේ දුක් විඳින. අන්න එතකොට ඒ වගේ අර උපමා අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ උපමාව අපි සම්බන්ධ කරගන්න ඕනේ. මේ තියෙන සැබෑ තත්ත්වයට එක්ක මට එවැනි හැඟීමක් ඇති වෙන්න ඕනේ. එතකොට සංසාර දුක්ඛ ස්කන්ධය කියන එක බලනකම් ප්‍රපාතයක් දිහා දැක්කම මම මේකට වැටුනොත් මට ඉවරක් නැති දුක් ගොඩක් විඳින්න වෙනවා කියන එක තමයි මේ කාරණාවේ තේරුම. එතකොට ඒ වගේ හැඟීමක් උපදවා ගන්න මේ උදාහරණ තියෙන්නේ. ඉතින් උදාහරණත් එක්ක සාකච්ඡා කිරීමේ තියෙන වටිනාකම ඒ බොහෝ වශයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. ඒකයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ බව මතක් කරේ. ඉතින් මේ සූත්‍ර ධර්ම ගත්තාම සතිපට්ඨාන සූත්‍රය, සංගාරව සූත්‍රය, කාය සූත්‍රය, ඒ වගේ බොහෝ සූත්‍ර ධර්මයන්. බොහෝ සූත්‍ර ධර්ම මම හිතන එක දීඝනිකායේ බොහෝ සූත්‍ර ධර්ම වල සාමාන්‍ය ඵල සූත්‍රය කියලා සඳහන් කර දීඝනිකායේ බොහෝ සූත්‍ර ධර්ම වල මේ නිවර්ණයන් ගැන තියෙනවා. බොහෝ තැන්වල නිවර්ණයන් ගැන සඳහන් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය කෙනෙකුට මේ නම් සඳහන් කරන්න අපි කීපයක විතරයි හැමදාම. ඉතින් ඒ සූත්‍ර ඕනම් ගවේෂණය කරලා බලන්න පුළුවන් මම හිතන්නේ සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ පිළිබඳ වෙනම කොටසක්ම ධර්මානුපස්සනාවේ නීවරණ පබ්බය කියලා වෙනම කොටසක්ම තියෙනවා. එතකොට මෙහි තමයි මම හිතන්නේ තියෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තමයි තියෙන නීවරණයන්ගේ අර්ථ දැක්වීම අපිට බොහොම වටිනා අර්ථ දැක්වීම පවා දැන ගැනීම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට අපි නීවරණයන් ගැන කෙටි හැඳින්වීමක් ලබා ගන්න බලමු. එතන කෙටි හැඳින්වීමක් නීවරණයන් කීපයක් පිළිබඳව හරි අපේ ස්වාමීන් වහන්සේ කොහොමද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන නීවරණයන් පිළිබඳ අර්ථ දැක්වීම පිළිබඳව අපි යමක් කියනවා නම් කොයි විදිහටද අපේ පින්වන්ත පින්වන්තය පින්වන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මොන වගේ අදහසක්ද ලබා දෙන්න පුළුවන් වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේදී පින්නතුනි මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව පංච නීවරණ ධර්මයන් කොහොමද අඳුනාගන්නේ ඒ වගේම පංච නීවරණ ධර්මයන් කියන්නේ මොනවද කියන කාරණාව මම අර මුලින් කිව්වා වගේ බොහොම අපිට වටහා ගන්නට පුළුවන් ආකාරයට දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එහි සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කර්මස්ථාන වශයෙන් 21ක් තියෙනවා. භාවනා කර්මස්ථාන වශයෙන්. ඒ භාවනා කර්මස්ථාන 21හි ධම්මානුපස්සනාවෙහි ධම්මානුපස්සනාවෙහි කර්මස්ථාන පහක් තියෙනවා. ඒ කර්මස්ථාන පහේ පළවෙනි එක තමයි නීවරණ විදර්ශනාව කියලා සඳහන් කරන්නේ. එහි තමයි පින්නතුනේ මේ නීවරණ ධර්මයන් පිළිබඳව ඉතාමත් මලංකාරමත් විදිහට බුදුරජාණන් වහන්සේ අපිට වැටහෙන ආකාරයට අපේ හිතේ අපි කොහොමද අපි මේ හිතේ තියෙන මේ නීවරණ ධර්මයන් අඳුනාගන්නේ. නැත්නම් අපි නීවරණ ධර්මයන් කීකේ හැමදාම මේ වචන කී කිය ඉන්නවා විතරයි. අපි මොකද්ද දැනගන්න ඕනේ මේ චිත්ත સંතානය තුළ තිබෙනා වූ නීවරණ ධර්මයන් කොහොමද අපි අඳුනාගන්නේ කියන කාරණාව තමයි අපි දැනගන්න ඕනේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ලස්සනට අර්ථ විග්‍රහ කරනවා. මේ නීවරණ ධර්මයන් පිළිබඳව. මූලික වශයෙන්ම මේ පංච නීවරණ නීවරණ හැටියට හඳුන්වනවා මේ නිවන ආවරණය කරන ධර්මයන් හැටියට නිවන වසාලන ධර්මයන් හැටියට නිවන අපි නිවන සාක්ෂාත් කරන කරන්න යන ගමනේදී අපේ හිත වහන අපේ හිතේ තියෙන කුසලය වහන දොරවල් හැටියට පංච නීවරයන් හඳුන්වනවා සතිපට්ඨාන සූත්‍රයේදී එතකොට දැන් ඔබ දකිනවා භාවනා කරද්දී ඔබ භාවනා කරනවා නම් භාවනාවේ යෙදෙන අවස්ථාවවලදී අපිට නොඑක් කෙලස් ධර්මයන් අපේ සිත්වලට නැගෙනවා. එතකොට මේ කෙලස් ධර්මයන් තමයි මේ පංච නීවරණ ධර්මයන් හැටියට ඇති වෙන්නේ. එතකොට අපිට සමහරක් වෙලාවට විවිධ ආශාවන් විවිධ අරමුණු ඇති වෙනවා විවිධ ඊට පස්සේ කම්මැලිකම් ඇති වෙනවා. ඊට පස්සේ යම් යම් පුජ්‍යලයන් පිළිබඳ ද්වේෂයන් මතුවෙනවා මේ භාවනා කරන මොහොතේදී. මොකද හිත නිදහස් කරගන්න අපි හදනකොට අර පංච නීවරණ ධර්මයන් අපේ හිතේ ඇලිලා තියෙන ධර්මයන් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ ඒවා නැති කරගන්නේ කොහොමද කියන කාරණාව. අපි මූලික වශයෙන් බලමු මොනවාද මේ පංච නීවරණ ධර්මයන් කියන්නේ කියලා. මූලික වශයෙන්ම පින්නතුනේ නීවරණ ධර්මයන් වල පළවෙනි එක මොකද්ද කාමච්ඡන්දය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ කියන කාරණාවන් වල ප්‍රථම නීවරණ ධර්මය කාමච්ඡන්දය මේ කාමච්ඡන්දය කියලා හඳුන්වන හඳුන්වන්නේ කාමච්ඡන්දෙහි අපි සරලාර්ථය හැටියට ගත්තොත් කාමයේ ඇලීම ඊළඟට ලෝභය ඊළඟට රාගය කියන මේ කාරණාවන් තමයි පින්නතුනි කාමච්ඡන්දේ හැටියට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි අර්ථ දක්වන්නේ. එතකොට මේ අර්ථ දැක්වීමේදී ලෝභය කියලා කියන මේ කාරණාව මේ කෙලෙස මේ ක්ලේශය අපේ හිතට නිරන්තරයෙන්ම වද දෙනවා දුක් පීඩා දෙනවා අපිට කිසිම වැඩක් කරගන්න බෑ ඊළඟට කාමය කාමය කියන එක අපිට කොයි වෙලාවකවත් යම් වෙලාවක කිසිම වැඩක් පලක් කරගන්න අපිට අවස්ථාව දෙන්නේ නැහැ අපි කියමුකෝ අපි ගෙදරකදී බුදුන් වදින අවස්ථාවකදී පවා බුදුන් වදිනක අවස්ථාවකවත් අපට ඒ දේවත් නිවරදිව සිද්ධ කරගන්නට දෙන්නේ නැහැ. දානයක් මානයක් කරන අවස්ථාවකදීවත් ඒ පින් සිතුවිල්ලවත් අපිට ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ කාමාශාවන් ඒ වගේම ලෝභය කියන මේ සිතුවිලි අපේ හිත හිත ඇතුලේ තියෙන තාක්කල් මේ සිතුවිලි අපේ හිත ඇතුලේ තියෙන තාක්කල් අපිට කිසිම දෙයක් සිද්ධ කරගන්න දෙන්නේ නැහැ. ඔබ දකි ඔබ ඔබට බුද්ධ දේශනාවේදී සඳහන් දැකලා ඇති මේ අපි පුංචි මාතෘකාවක් ගන්න උදාහරණයක් ඇටියට දානයක් දෙන අවස්ථාවවලදී දානං දානංච යුද්ධංච සමානමාහෝ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ දානය කරන්න මේ යුද්ධයක් වගේ කියන එක නෙවෙයි. දානය දෙද්දී අපේ හිතට නැගෙන ලෝභ සිතුවිලි. ඔබට තේරෙනවා ඇති. ලෝභ සිතුවිලි අපි මේ යුද්ධයක් හැටියට සඳහන් කරනවා. ඒ ඒක යුද්ධයක් හැටියට සඳහන් කරන්නේ ඒ එන ලෝභ සිතුවිලිත් එක්ක සටන් කරලා තමයි මේ දානය අපි කරන්නේ. අපි දෙනවද නැද්ද දාණය දෙනවද නැද්ද දෙනවද නැද්ද කියලා අපි ගොඩක් වෙලාවලදී කල්පනා කරනවා මේ දාණය මේ දෙන්න කලින් එතකොට යහපත් දෙයක් කරන්න යනකොට කරන්න යනකොට ඒකට බාධා වෙනවා මේ අකුසලයක් හැටියට ලෝභ සිතුවිල්ලක් හැටියට එතකොට මේ ඒක තමයි පින්නතනේ කාමච්ඡන්දය හැටියට හඳුන්වන්නේ එතකොට මේ මේකට ලස්සන දේශනාවක් උපමාවක් දේශනාවක් තියෙනවා කතාවක් හැටියට චූලේක සාටක බ්‍රාහ්මණයාගේ කතාව. මේ බ්‍රාහ්මණයාගේ කතාවේදී පින්නතුනි දිනක් මම කෙටියෙන් කියන්නම් දිනක් මේ චූලේක සාටක බ්‍රාහ්මණයාටයි මේ බැමිණියටයි තියෙන එක සලුවයි. එක සලුවයි. එතකොට මේ එක සලුවෙන් තමයි ඔවුන් දෙපළ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්ම ශ්‍රවණය සඳහා යන්නේ. මේ දෙන්න මාරුවෙන් මාරුවට. එක්කෙනෙක් අද යනවා ඒ සාටකයන්දගෙන හෙට අනිත් එක්කෙනා මේ බැමිණිය හෙට යනවා. ඒ ආකාරයට. එතකොට දිනක් බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරන අතරේදී බ්‍රාහ්මණයට අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව පැහැදීමෙන් බ්‍රාහ්මණයට ඇති වෙනවා සිතුවිල්ලක් මේ මම අද මේ සාටකය බුදුරජාණන් වහන්සේට යම් දෙයක් දෙන්න ඕනේ කියලා සිතුවිල්ලක් පහළ වෙනවා. එතකොට හිතනවා මං ළඟ තියෙන මේ සාටකය විතරයි. මම අද මේ සාටකය බුදුරජාණන් වහන්සේට දෙනවා කියන සිතුවිල්ල පහළ වෙනකොටම මේක දුන්නොත් මට එකක් නැති වෙනවා. එතකොට අපේ මගේ ස්වාමි දිනේට එකක් නැති වෙනවා. එතකොට අපි ධර්මදේශනා අහන්නේ ශ්‍රවණය කරන්නේ කොහොමද කියලා මේ එක එක සිතුවිලි, ලෝභ මූලික සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. ආන් ඒව තමයි පින්නතුනේ කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට මේ බ්‍රාහ්මණයාට මේ කිසිම වෙලාවක අරක දෙන්න ඉඩ ප්‍රස්තාව ලබා දුන්නේ නැහැ. ඊළඟට දවල් මේ අවස්ථාවේදී මේ බ්‍රාහ්මණයට සිතුවිල්ල පහළ වෙනවා මේක මම දැන්වත් බුදුරජාණන් වහන්සේට දෙනවා කියලා. ඒ මොහොතේදී දසදහස් ගණනක් සිතුවිලි නරක ලෝභ මූලික සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේදීත් මේක වළක්වුණා. ඊට පස්සේ සන්ධ්‍යා භාගයේදීත් මේක මේ මේ විදිහට බුදුජන් වහන්සේ පිළිබඳව පැහැදීමකින් යුක්තව මේක සාටකය දෙනවා කියන අරමුණ හිතේ තියාගත්තා. ඒ මොහොතේ ඒ අරමුණ Tamange සිතට ආපු මොහොතේම මේ බ්‍රාහ්මණය මොකද කරේ? බුදුරජාණන් වහන්සේට මේක පිළිගන්නවා. එතකොට ඒ ලෝභ මූලික සිතුවිල්ල එන්න එන මොහොතේම බුදුරජාණන් වහන්සේට මේ සාටකය පිළිගන්නලා ඉවරයි. ඒ මොහොතේ ඊ타මත්ම පැහැදීමෙන් යුක්ත ප්‍රීතියකින් යුක්තව ඒ බ්‍රාහ්මණයා ඊටාමත් ප්‍රීතිමත් ආකාරයට උද්ධාමයටපත් වුණා කියලා බුදු දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ අර ලෝභ මූලික චෛතසිකය තමයි පින්නතුනි ඒ බ්‍රාහ්මණයාට බාධාවක් කරන්නට යෙදුනේ. ඉතින් කාමච්ඡන්දය පිළිබඳව මේ පින්නතුන්ට ඒ තුලින් වැටහීමක් ලබා ගන්නට පුළුවන්. ඒක මේ සතිපට්ඨාන දේශනාවේ දැන් ඔබ වහන්සේ සඳහන් කරපු දෙයක් වෙනවා අලංකාර උපමා එහෙම කීපයක් වෙනවා. මම හිතන්නේ අපේ ධර්ම ශ්‍රවණය කරනාට මේ උපමාවන් වල තියෙන හරය අපිට තියෙන කාලයත් සීමිත නිසාවෙන් මේ උපමා ටිකට පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරොත් මම හිතනවා ගොඩක් වැඩි ප්‍රයෝජනයක් වෙයි කියලා. කාමචන්දය පිළිබඳ කොයි වගේ උපමාවක්ද ඒකට සඳහන් අපි ඒක සාකච්ඡාවට ගත්තොත් කාමචන්දය පිළිබඳව කාමචන්දය පිළිබඳව සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි සඳහන් කරන්නේ අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනාව ගමුකෝ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ මේ කාමච්ඡන්දේ පිළිබඳව ඉතාමත්ම ලස්සන සූත්‍ර දේශනාවක් අපේ හඳුර දේශනා කරනවා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා මම අර මුලින් සඳහන් කරපු ආකාරයට අපි ණයක් ගත්තා අපි ණයක් ගන්නවා යම් තැනකදී අපි ලොකු විශාල ණයක් ගන්නවා ඒ ණය ගෙවා ගන්න විදිහක් නැතුව අපි මේ පුදුම පීඩාවකින් පීඩාවකටපත් වෙනවා. ඒ පොලී ගෙව ගෙව ඔබ මේ මෙතන ඉන්න පිරිස අතරින් ගොඩක් මං හිතන්නේ ණය වෙලා ඇති. ඉතින් මේ ණය ගවා ගන්න විදිහක් නැතුව අපි බොහොම පීඩාවටපත් වෙනවා. එතකොට ඒ ණයබරින් පීඩිත වෙච්ච පුජ්‍යලයාගේ සිතුවිල්ල වගේ කියනවා. ඒ ණයබරින් පීඩිත වෙච්ච පුජ්‍යලයා වගේ කියනවා මේ කාමච්ඡන්දයෙන් විලිච්ච පුජ්‍යලයා. එතකොට මේ ලෝභ ලෝභය කියන සිතුවිල්ල සිත ඇතුලේ දඟ මේ නලියනවා නිරන්තරයෙන්ම අර ණයගත්තු පුජ්‍යලයාගේ වගේ. කොයි වෙලාවක හරි ණය අපි නිදහස් විදිහට ඒ ණයෙන් අපි ණය අරගෙන ඒ ණයෙන් අපි මේ බොහොම පෝසතෙක් බවට පත් වෙලා ඒ ණය ආයෝජනය කරගෙන බෝසතෙක් පෝසතෙක් බවට පත් වෙලා කොයි වෙලාවක අපි හරි මේ අපි අර ණය නිදහස් කරනවා. ආන් ඒ නිදහස් කරාට පස්සේ අපිට ලැබෙන ප්‍රීතිය වගේ ප්‍රීතියක් තමයි පින්නතුනි ලැබෙනවා කියනවා. මේ කාමච්ඡන්දය කියන එක අපේ හිතෙන්. ඒ කියන්නේ දැනට අපිට තියෙන ඒ කියන්නේ ඒ උපමාව අපි උපමාව අපිට තියෙන ගැටලුවත් එක්ක සාකච්ඡා කරගත්තොත් සංසන්දනය කරගත්තොත් මෙහෙම කිව්වොත් හරි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කිව්ව දේම ගත්තොත් මම අර කිව්වේ කලින් මේක සංසන්දනය කරන්න ඕන කියලා. දැන් අපි හැම වෙලෙම ණය ගත්ත කෙනා ණය බරින් පීඩිතයි. ඒ වගේ යම් කාම වස්තුවක් කෙරෙහි කැමැත්තක් තියෙන කෙනා ඒකෙන් පීඩිතයි. පීඩිතයි. එහෙමයි. නේද? එතකොට ණය ණය නිදහස් වුණා කියන්නේ ණය නිදහස් වුණා කියන්නේ ණය බරෙන් පීඩිත නැහැ. පීඩිත නැහැ. ඒක දැන් අපි අපි දරුවෙක් උදාහරණයකට අපි දරුවෙක් කියලා ගමු දරුවෙක් නැවත දැකීමේ වමනාවක් හැම වෙලෙම තියෙනවා. හැම වෙලෙම තියෙනවා. ඉතින් කොච්චර දැක්කත් බර අඩු වෙන්නේ නැවත දකින්න නැවත දකින්න ඕන කියලා. ඒතර දැකීමේ තියෙන කාමච්ඡන්දය අයින් වුණා කියන්නේ ණයබරෙන් නිදහස් වුණා වගේ හරියට. ණයබරෙන් නිදහස් වුණා වගේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ මම හිතන්නේ ඉන්ද්‍රිය සංවරය ආදී වශයෙන් ඒ තියෙන ඊට ඒවා නැති කර ගැනීම තියෙන වැඩපිළිවෙලින් පස්සේ අපූර්වට මේ මේ අපූර්වපමාටික දිගහැරෙනවා කියලා මට මතක හැටියට. ඔව්. ඒතර ව්‍යාපාදේ ගැනත් තීන මිද්දේ ගැනත් ආදී වශයෙන් තියෙන උපමා ටික අපි මේ විදිහට සංසන්දනය කරගත්තොත් කොයි වගේ තද ව්‍යාපාදය ගැන තීන මිද්දේ ගැන පින්න ස්වාමීන් වහන්සේ පින්නතුනේ ව්‍යාපාදය කියලා කියන්නේත් අපේ මේ සිත බොහෝම කිලිටි කරන නැත්නම් නිවන වහන ප්‍රධානතම ධර්ම ධර්මයක් එක ගැටෙන ස්වභාවය ගැටෙන ස්වභාවය ධර්මයක් තමයි මේ ව්‍යාපාදය කියලා කියන්නේ විශේෂයෙන්ම සරලාර්ථ ගත්තොත් තරහව තරහව, ද්වේෂය වගේ කාරණා. එතකොට අපේ හිතට ද්වේෂයක් තරහාවක් ඇති වුණාම ඒක පුදුම විදිහට අපි පීඩාව ඒක අපි දැකලා ඇති තරහෙන් ඉන්න පුජ්‍යලයේ දිහා අපි බලාගෙන හිටිපුවාම අපිට තේරෙනවා නේද මේ පුජ්‍යල මොනතරම් පාඩුවක්ද මේ ජීවිතයට කරගන්නේ කියලා. මොනතරම් පාපයක්ද මේ ජීවිතයට කරගන්නේ කියලා. ඉතින් එතකොට හැම මොහොතකම මේ දේශයෙන් පීඩිත වෙච්ච පුජ්‍යලයා පින්නතුනි නිරන්තරයෙන්ම කරගන්නේ අකුසල්මයි. තමන්ගේ ජීවිතේ නිරන්තරයෙන්ම කරගන්නේ අකුසල්මයි. මේ අකුසල් සිද්ධ කරගන්න පුජ්‍යලයා නිවන් මාර්ගය කරා ඔහුට කවදාකවත් ලං වෙන්න බෑ. මොකද තමන්ගේ හිතේ නිරන්තරයෙන්ම දේශය පිරෙන්නේ. තමන් උදේ ගමනක් යනකොට කෙනෙක් දැක්කත් තරහ වෙනවා. මේ තරහ හිතේ වර්ධනය කරගෙන තියෙන පුජ්‍යලයාට. කෙනෙක් hina වුණත් තරහ යනවා. ගලක කකුල හැපුණොත් ඒක ඒකටත් තරහ යනවා. ඒ වගේ විවිධ වූ අරමුණු දැක්කාම Tamanට තරහ යන ස්වභාවය ඒ Tamanගේ හිතේ වර්ධනය කරගත්ත නිසා Tamanට තරහ යන ස්වභාවයෙන් Taman පීඩා වෙනවා. ඒක තමයි මේ ව්‍යාපාදේ ව්‍යාපාදේ හැටියට හඳුන්වන්නට දෙන්නේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස වස්තුක අගාත කියලා. මේ දසවස්තුක අගාත වල දේශනා කරන්නේ පින්නතුනි මේ මට වෛරක්කාරයෝ ඉන්නවා කියලා මම නිරන්තරයෙන්ම බියටපත් වෙලා ඉන්නේ. මට වෛරක්කාරයෝ ඉන්නවා කියලා මම නිරන්තරයෙන්ම බියටපත් වීමක් ගැන සඳහන් කරනවා. ඒක කොහොමද මේ තුන් කාලයේම අපි හිතනවා. මට මේ මට ඉන්න වෛරක්කාරයා අතීතයේ මට අතීතයේදී මෙහෙම වරදක් කරා කියලා මතක් කරලා දැන් මං ඉස්සරහට එනවා මට මගේ තරහකාරයෙන්. එතකොට මේ තරහකාරය පිළිබඳව මම අරමුණක් ගන්නවා මේ තරහ තරහව ඇති වුණේ අතීතයේදී. නමුත් වර්තමානයේ මම ඒ පුජ්‍යලා දැකීමෙන් තව තව තරහාවක් ගන්නවා, වෛරයක් හිතා ගන්නවා, ද්වේෂයක් ඇති කර ගන්නවා. ඊළඟට වර්තමානයේදී මට මේ පුජ්‍යලයා නැත්නම් මට යම්කිසි පුජ්‍යලේ මට අවඩක් ඇති කරයිද කියලා හිතේ ද්වේෂයක් තරහවක් ඇති කරගන්නවා. ඊළඟට අනාගතයේදීත් මට මේ පුජ්‍යලයා අවඩක් සිද්ධ කරයිද කියලා තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති කරගන්නවා. ඊළඟට මගේ හිතවත් මගේ හිතවත් අපි කියමුකෝ මේ මගේ යහළුවෙක් නැත්නම් මගේ දෙමව්පියෝ මගේ ළඟ හිතවත්ම කෙනෙක් ඒ ඒ පුජ්‍යලයාට යම්කිසි කෙනෙක් වෛරකම් කරයිද කියලා මේ කාල තුනේදී කාල තුන මේ කාල තුනේදී හිතනවා. ඒ කියන්නේ මගේ අම්මා මගේ දෙමව්පියන්ට අතීතයේ මේ පුජ්‍යලයා මේ මේ විදිහට අවඩක් කරා තරහ මේ ආදී වශයෙන් තමන්ගේ හිත තුළ වෛරයක් ඇති කරගන්නවා. ඊළඟට වර්තමානයේදී මේ පුජ්‍යලයා මගේ දෙමව්පියන්ට මේ මේ විදිහට අවඩක් කරා කියලා වෛරයක් ඇති කරගන්නවා. ඊළඟට අනාගතයේදී මේ පුජ්‍යලයා මේ මගේ දෙමව්පියන්ට අවඩක් කරා කියලා වෛරයක් ඇති කරගන්නවා. ඊළඟට මගේ තරහකාරයා නැත්නම් මගේ වෛරක්කාරයාට යම් කෙනෙක් මගේ හිතවත් යම් කෙනෙක් උදව්වක් කරනවා. එහිදී මම ද්වේෂයක් ඇති කරගන්නවා ඒක දැකලා. ඒකත් අතීත වර්තමාන අනාගත කියලා කාල තුනේදී මම ඇති කරගන්නවා. ඒ ආකාරයට නිරන්තරයෙන් අපි අතීත වර්තමාන අනාගත කියන කාල තුනේදීම මේ විවිධ අරමුණු අරගෙන අපි දේශය අපේ හිතේ වපුර ගන්නවා. එතකොට මේ තවත් දෙයක් තියෙනවා අපි මේ වෛරයෙන්ම හිත පූර්ණේ කරගත්ත පුජ්‍යලයා අර මං මුලින්ම සඳහන් කරා වගේ ගෙදරින් එළියට යනකොටත් තරහයි. තරහෙන් යන්නේ. මොකද ගේ ඇතුලේ තියෙන මොකක් හරි ප්‍රශ්නයකට. සමහරකට සමහර අය ඉන්නවා ගේ ගෙයින් එළියට යනකොට මේ කවුරු හරි ඉස්සරහට මුලිච්ච වුණොත්, ඉස්සරහට මුල ගැහුණොත් ඒත් තරහයි. කුඩා ළමයෙක් මුණ ගැහුණොත් ඒත් තරහයි. අද දවසම මගේ ඉවරයි කිය කිය. ඊට පස්සේ සතෙක් කෑ ගැහුවොත් ඒකත් තරහවට ගන්නවා. ඒ සතාව අරමුණු කරගන්නවා තරහවකට. මේ ඊළඟට මේ කකුල අර මම මුලින් කිව්වේ කකුල ගලක හැපුණොත් ඒකත් තරහවකට ගන්නවා. ඊට පස්සේ මේ පුජ්‍යලයාටමයි මුළු දවස පුරාම අවඩ සිද්ධ වෙන්නේ. මොකද ද්වේෂයෙන් ඉන්න නිසා. ද්වේෂයෙන් ඉන්නකොට ලේකෝපවීම සිද්ධ වෙනවා. එතකොට නිරන්තරයෙන්ම Tamange ඇති වෙන්නේ මොනවාද? ක්ලේශ ධර්මයන්. කෙලෙස්මයි. මනුස්ස ලෝකේ ඉපදුනාට මේ මනුස්ස ලෝකේ සැප ලබා ගන්න බෑ. තරහත් එක්ක ඔය කියන දැන් අපි සායනාස මතක් කරන්නේ හැම තැනකදීම හැම මොහොතකම ඉන්නේ පීඩණයෙන්. හරියට මේ ලෝකෙට රවාගෙන ඉන්නවා වගේ. ලෝකෙට අපි රවාගෙන ඉන්නවා වගේ <laughs> නේද හැම වෙලේම අපරාධේ හම්බෙච්ච මේ මනුස්ස ජීවිතේ රස විඳින්න පුළුවන් කමක් නැහැ මනුස්ස ජීවිතේ රස විඳින්න සැප විඳින්න පුළුවන් කමක් නැහැ මොනතරම් භවභෝග සම්පත් තිබ්බත් තරහ යන කෙනාට මොනතරම් භවභෝග සම්පත් තිබ්බත් හැම වෙලේම ඉන්නේ පිපිරිච්ච ගතියෙන් නේද ඒකවල රජ වුණත් වැඩක් නැහැ මහා මාත්‍යවරු වුණත් වැඩක් නැහැ මොනවා වුණත් වැඩක් නැහැ මොකද එයා හැම වෙලාවෙම දුක් විඳින හින්දා ඉතින් ඒකින්ද ඒක ගැන අපි හිතන්න ඕන අතීත අනාගත වර්තමාන වශයෙන් අපි කොහොමද මේ තරහෙන් ගැලවෙන්නේ මේ වගේ තත්ත්වයන් ඇති වෙනව නේද කියලා ඒක අවබෝධයට නිවනට ලොකු බාධාවක් වෙනවා අවබෝධයට බාධාවක් වෙනවා ලෞකික ජීවිතේ වැඩක් කරන්න ගියත් ඒක ලොකු බාධාවක් වෙනවා තරහ කියන දේ එතකොට මේ ඊළඟට අපේ කාම කාමච්ඡන්ද ව්‍යාපාද ඊළඟ කාරණාව තමයි පංච නීවර ධර්මයන් වල මොකද්ද? තීන මිද්දේ. තීන මිද්දේ තමයි ඊළඟ කාරණාව. තීන මිද්දේ කියලා කියන්නේ පින්නතුනේ මැලි භාවය. තීන මිද්ද. සිතේ මැලි භාවය සහ චෛතසිකයන්ගේ මැලි භාවය. මේ දෙක එකතු වීමෙන් කයේ මැලි භාවය ඇති වෙනවා. අතන මේ කයේ මැලි භාවය කියලා කියන්නේ පින්නතුනේ කෙලින්ම අපිට මේ කුසලයන් සිද්ධ කරද්දී මේ මැලි භාවය අපිට ඇති වුණොත් කුසලය අපිට මේ සිද්ධ කරගන්න අවස්ථාව දෙන්නේ නැහැ. දැන් අපි ධර්ම දේශනාවක් සිද්ධ කරන අවස්ථාවක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අවස්ථාවකදී අපිට මූලික මුලින් හොඳට අහගෙන ඉන්නවා. ටික වෙලාවක් යද්දී අපිට එනවා නිදිමතක්. හරි අමාරුයි අපහසුයි නිදිමත පාලනය කරගන්න. මේ නිදිමත කියන එක අපිට එතකොට අර ධර්ම ශ්‍රවණය කරන්න අපහසුයි. අපි හදිසියේවත් චුට්ටක් අපිට නිින්ද ගියා නම් අර දහම් කරුණු අපිට මගහැරෙනවා. හරියට මේ හිරගත කරලා හිටපු කෙනෙක් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ කිසිම අර හිරගත කරලා හිටපු කාලය තුලදී වෙච්ච කිසිම දෙයක් බාහිර පරිසරයේදී වෙච්ච කිසිම දෙයක් ඒ පුජ්‍යලයාට අවබෝධයක් නැහැ වගේ කියලා මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී උදාහරණයකින් දේශනා කරනවා මේ නිදි වර්ජිත පුජ්‍යල නැත්තම් තීන මිද්දය සහිත පුජ්‍යලයා ගැන. එතකොට මේ මේ තීන මිද්දේ සහිත නැත්නම් මේ කම්මැලි නැත්නම් මේ නිදි නිදිමත නිරන්තරයෙන්ම නිදිමත එන පුජ්‍යලයා පුජ්‍යලයාගේ ඒ නීවරණ ධර්මය පහ කරගත්තොත් අපිට පුළුවන් නිවන සාක්ෂාත් කරගන්න. මේ නිදිමත ගතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපේ දේශනාවන් වලදී සිද්ධ කළා තියෙනවා අපේ මුගලන් මහරහතන් වහන්සේට උන්වහන්සේ භාන භාවනා කර කර ඉන්න අවස්ථාවකදී උන්වහන්සේට නිදිමත හැදිලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ මුගලන් මහරහතන් වහන්සේ මොකද්ද සිද්ධ කරන්නේ මොකද කරන්නේ කියලා මුගලන් හාමුදුරුව එතකොට මේ මුගලන් හාමුදුරුව නිදි නිදි කියලා වැටෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා ලස්සන උපමා කීපයකින් මේ නිදි මත ගතිය නැති කරන ආකාරය පිළිබඳව දේශනාවක් කරනවා ඒ පිළිබඳව අපි ඉදිරියට නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන කාරණාවදී අපි සඳහන් කරමු. ඊළඟට උද්දච්ච කුක්කුච්ච මේ නීවරණ ධර්මයන්ගේ ඊළඟ කාරණාව තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ පින්නතුනේ උද්දච්චය කියලා කියන්නේ සිතේ කැළඹිලි ස්වභාවය. හරියට ජල බඳුනකට ගලක් දැම්මා වගේ. ඒක නිරන්තරයෙන්ම කැළඹෙනවා. එතකොට ජල බඳුනකට මේ ගලක් දැම්මා වගේ ඒ කැළඹෙන ජලය කිසියම් පිරිසුදු භාවයක් පේන්නේ නැහැ. මේ නිරන්තරයෙන්ම කැළඹීම රැලි නැගෙනවා. ඒ වගේ කියනවා මේ උද්දච්චයෙන් පීඩිත වෙච්ච හිත. ඊළඟට කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. කලාව කුසල් පිළිබඳවත් නොකලාව කුසල් පිළිබඳවත් කලාව අකුසල් පිළිබඳවත් ඇතිවන පසුතැවීම තමයි පින්වතුනි උද්දච්ච කුක්කුච්චය හැටියට හඳුන්වන්නේ. එතකොට මේ පිළිබඳව මේ පින්නතුන්ට සරලාර්ථයක් හැටියට වැටහෙනවා ඇති මේ උද්දච්ච කුක්කුච්චය කියන්නේ මොනවද තියෙන මිද්දේ කියලා කියන්නේ මැලිකම උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සිතේ ඇතිවන සිතේ ඇතිවන මේ රළුභාවය නැත්නම් මේ නොසන්සුන් භාවය ඊළඟට කුකුච්චේ හැටියට හඳුන්වන්නේ පසුතැවීම. ඒතර නොසන්සුන් භාවයෙන් තියෙන සිතෙන් සිද්ධ කරන ක්‍රියාවන් තුළ පින්නතුනි නිරන්තරයෙන්ම තියෙන පසුතැවීම. අපි කියමුකෝ අපි නොසන්සුන්කමින් අපි අපි අධ්‍යාපන කටයුත්තක් සිද්ධ කරන අවස්ථාවකදී අපි හිතේ නොසන්සුන් භාවයෙන් යුක්තව ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරනවා. නමුත් අපිට කොයි වෙලාවකවත් ඒ අධ්‍යාපන කටයුතු කරන අවස්ථාවකදී මතක හිටින්නේ පාඩම් හිටින්නේ නැහැ. ඒ කිසිම දෙයක් ධාරණය වෙන්නේ නැහැ. එතකොට අපි අපි විභාගයක් ලියනවා නම් ඒ විභාගයේ කිට්ට වෙනකොට අපි කලබල වෙනවා. විභාගයේ ලියන අවස්ථාවේදී එක්ක විභාගය ලියලා ඉවරලා ඉවරුණාට පස්සේ අපිට තියෙන පසුතැවීමක් පමණයි. ඒතර ඒක අපේ ප්‍රායෝගික ජීවිතයට නැත්තම් නිවන සාක්ෂාත් කරගන්න මේ ජීවිතයට අපි ප්‍රායෝගිකව මේ ගත යුතුයි මේ තීන මිද්දේ සහ උද්දච්ච කුක්කුච්ච කියන මේ කාරණාවන් අපේ ජීවිතේට අපේ නිවන කොහොමද සාක්ෂාත් කරගන්න මේවා නැති කිරීමෙන් කියන කාරණාව අපි අවබෝධ කරගත යුතුයි. ඊළඟට විචිකිච්ඡාව කියන සැකය. මේ සැකය පිළිබඳවත් කෙටියෙන් මේ සඳහන් කරොත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බුද්ධාදී අටතන පිළිබඳ තිබෙන්නා වූ සැකය. නිකං සාමාන්‍ය ඇති වෙන සැකයක් නෙවෙයි මේ මේ විචිකිච්ඡාවට සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පාරකට බැස්සහම මොන පාරද අපි තෝරගන්නේ කියලා සැකයක් ඇති වෙනවනේ. ඒක මේ සැකයට අයිති නැහැ. ඒ සැකේ සාමාන්‍ය සැකයක්. මොකද එහෙම වුණත් අපිට ගොඩක් තැන්වල සැකය ඇති වෙනවනේ. ඒක අපේ ජීවිත ඒ ඒ ස්ථානයට නැත්නම් මේ පංච නීවරණ ධර්මයන් වලට අයිති වෙන්නේ නැහැ. පංච නීවරණ ධර්මයන් වලට අයි තියෙන නිවන වසාලන සැකය. ඒතර නිවන වහන සැකය තමයි මේ නීවරණයන් තුල තියෙන්නේ. නිවන යම් තැනකදී වහනවා නම් ඒ සැකයකින් යුක්තව ඒක මේ නීවරණ නැත්නම් විචිකිච්ඡා හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ සැකයක් ඇති වුනහම අපිට ඒ නන්දකීමේ මාර්ගය ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. යන්න පුළුවන් කමක් නැත්තේ මේ මේකේ තියෙන ඒ ඒ සැකසහිත ස්වභාවය හින්දා අපේ හිත හැම වෙලෙම අපසර දෙනවා. ඒක හරියයිද දන්නේ නැහැ, වරදිද දන්නේ නැහැ, හරියයිද දන්නේ නැහැ, වරදිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඒ ඒ ඒ ඒ ඒ කාරණා දැන් බලන්න එක පිළිවෙලට ගත්තොත් එහෙම කාමච්ඡන්දය කියන එක තියෙනවා නම් අපිට ඉදිරියට යන්න බෑ. ව්‍යාපාදේ තියෙනවා කිව්වොත් එහෙම ඒකත් එක්ක ඉදිරියට යන්න බෑ. තීන මිද්‍ය තිබ්බොත් ඔන්න වැටි වැටි වැටි වැටි ඉන්නවා. ඉදිරියට යන්න බෑ. උද්දාස කුච්ච තිබ්බොත් හිතන සංසුන් වෙලා තියෙනවා. සහ පසුතැවිලි ස්වභාවය තියෙන එකින්ද ඉස්සරහට යන්න බෑ. විචිකිච්ඡාව තිබ්බොත් ඒ හිතේ තියෙන සැකසිත ස්වභාවයෙන්ද ඉදිරියට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මේවා අපි අපේ ජීවිතයට හොඳින් දැනගෙන එකතු පාදා කරගන්න ඕනේ. මේවා තේරුම් අරගෙන තමන්ගේ సంతානගතව මේවාට ඉඩ දෙන්නේ නැතුව අපි ඔක්කොම පීඩිත තත්ත්වයටපත් වෙලා ඉන්නේ නැවත නැවත නැවත නැවත පීඩණයටපත් වෙන්නේ හැම වෙලෙම සසර සසර බොහෝ දුක් විඳින්න සිද්ධ වෙන්නේ කොයි හරි කවදා හරි දවසක මේ නීවරණ ධර්මයන් ගැන අවබෝධයක් ඇති කරගන්නේ නැතුව වාසය කරපු හින්දා ඒකද කවදා හරි දවසක අපිට නීවරණ ධර්මයන් ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ වාගෙන් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගෙන කොහොම හරි මේ නීවරණයන්ගෙන් මිදෙන්න උත්සාහ ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ කවදා හරි දවසක අපි බලාපොරොත්තු වෙන දුෂ්ණති කරගැනීමේ වැඩ පිළිවෙලට යන්න පුළුවන්. ඉතින් නිබඳව මේ උත්සාහය ඉන්න ඕන අපි ඊයේ පෙරේදා දවස් දෙකේම ලොකු කතිකාවතක් සකස් කරගත්තා කොහොමද මේක කරන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක හඳුනා ගන්න විදිහ විශේෂයෙන් කාමචන්දය ගැන විතරක්. තව බොහෝ දේවල් තිබුණා. ඉතින් ඒකින්ද හැම මොහොතකම උත්සාහයක් ගන්න ඕනේ අපේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න මොකද මේ එකතන හිර වෙවි එකතන හිර වෙවි මේ ඉන්නේ. එකම දේ එකම දේ එකම දේ කර කර තමයි හැමදාම ඉන්නේ. එකම කට්ටියක් එක්ක එකම දේවල් බල බල එකම දේවල් අහහ එකම දේවල් විඳ විඳ තමයි මේ ජීවිතය අපි මේ ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට මතකයි සංගාරෝ සූත්‍රය පිළිබඳවත් එහි තියෙන උපමාවල් ආදී පිළිබඳවත් යම් විග්‍රහයක් සිදු වුණා අපි ඒ පිළිබඳව අහනවා නම් අපිට දැන් තියෙන කාලය හැටියට මම හිතන්නේ එකක් දෙකක් හරි සංඝාරව සූත්‍රයේ ඒක හරි අපූර්ව කාරණාවක් මම හිතන්නේ එක සිද්ධ වෙන කෘත්‍යයක් තමයි සිද්ධ වෙන දෙයක් තමයි දිය බඳුනක දිය බඳුනකින් මුහුණ බලන්න පුළුවන් නා දිය බඳුනක් තිබ්බම ඒකේ මුහුණ බලන්න පුළුවන් එතකොට දියබඳුනකින් මුහුණ බලනද අපි දියබඳුනට එපුණාම මුහුණ පේනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ හරි. බලාපොරොත්තු වෙච්ච අරමුණ තමයි දියබඳුනක් තියෙනවා මුහුණ බලන්න ඕනේ කියන එක. එතකොට අරමුණ ඒක. ඒ වගේ අපිට ඕන කරනවා මේ මනස භාවිතා කරලා යම් අරමුණකට යන්න. ඒකට ප්‍රධාන අරමුණක් තමයි ප්‍රඥාව. නේද? එතන දියබඳුනෙන් අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව සිද්ධ වෙනවා. දියබඳුනෙන් අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව සිද්ධ වෙනවා. ඒ අපි මොන දැක්කා නේද? දැන් බුදුරජාණන් වහන්සේ දියබඳුනට උපමා කරනවා අපි බලාපොරොත්තු වෙන අරමුණ නැත්තම් ප්‍රඥාව නැත්තම් ඒ කර්මන්නේ සිත. එහෙම නේද? එතකොට ඒ කර්මන්නේ සිත දියබඳුනකට උපමා කරලා තියෙනවා දැන් අපි බලනවා මේ මේ සූත්‍රයේ තියෙන අපූර්ව කාරණාවක් මේ මේ මේකෙදි මේකට අදාළ උපමා ටික මේකේ නිදාන කතාවක් වෙනම තිබ්බට අපි මේ උපමා ටික ගන්නවා මේ වෙලාවේ ටික ගොඩාක් වැදගත්කමක් තියෙන හින්දා මේ සංගාර බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නකටයි පසුව උත්තරේ විදිහට මේ උපමා ටික ලැබෙන්නේ පළවෙනි එක කාමච්ඡන්දය තියෙනවා නම් මේ දියබඳුන ගැන සඳහන් වෙනවා ඒ පිළිබඳ තියෙන උපමාව ගත්තොත් යම් කිසි මේ සංඝරෝධය පිරිසිදු දියබඳුනට පාට අන්න හරි. පිරිසිදු දියබඳුනට නොයෙකුත් පාට පාට කලවම් කරනවා. ඒක තමයි කාමච්ඡන්දය හැටියට හඳුනන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය මේ කියන්නේ කාමයේ හැටියට අපි කාමය, ලෝභය, කාමය වගේ විවිධ දේවල් වලට තමයි අපි වර්ණ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකේ උපමාවකද තියෙන මේ මේ මේකේ ඒ දියබඳුනට එක එක වර්ණ දානවා. වර්ණ දානවා. ඒක පිරිසිදු දියබඳුන. පිරිසිදු සිතට මේ අපි බලනකොට මූණ පේනවනේ. හැබැයි මේකට එක එක වර්ණ දාලා. වර්ණ දාලා නම් අපිට මූණ පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි යම් අවබෝධයක් ඇති කරගන්න හදන අපේ මනස භාවිතා කරලා කාමච්ඡන්දයෙන් අපි යම් කිසි පීඩාවක් ලබනවා කාමච්ඡන්දේ තියෙනවා අර වර්ණ එකතු වෙච්ච දියබඳුන වගේ හරියට මූණ පේන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි තරහ කියන්නේ ව්‍යාපාදේ කියන්නේ ඒතර ව්‍යාපාදේ කියද්දිත් ඔය දියබඳුනට මොකද වෙන්නේ? ඒ දියබඳුන අපේ අපේ ප්‍රකෘති නැත්තම් අපේ ප්‍රභාසර මනස කියලා අපි හිතමුකෝ නේද? ඒ මනස භාවිතා කරලා අපිට අපි ලබාගත යුතු ප්‍රඥාව කියලා හිතමුකෝ මේ දියබඳුනේ මුණ බලාගන්න එක නේද මූණ පිළිබඳ දැක්මක් නේ තමන් පිළිබඳ දැකීමක් නේ මෙතන සිද්ධ වෙන්නේ එහෙනම් දෙවෙනි කාරණාව විදිහට තරහ කියන එක සඳහන් වෙන්නේ දියබඳුනට වෙන ඇබැද්දිය එහෙම විදිහට තියෙන්නේ පිරිසුදු ජලබඳුනේ මේ යටින් ගින්දර දාලා ඒක ගොජ ගොජ ගන්න. ගොජ ගොජ ගන්න. යටින් ගින්දර දාගෙන තියෙනවද දන්නේ නැහැ. නේද? යටින් ගින්දර දාගෙන තියෙනවා වගේ හරිනේ. ඉතින් ඕක මතක තියාගත්තොත් හරි වටිනවා. නේද? මේකට නොයෙකුත් පාට එකතු කළා මට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත වැහිලා ගිහිල්ලා. ඒ තමයි කාමච්ඡන්දය. ඊළඟට යටින් ගින්දර දාපුවා මේක ගොජ ගොජ ගාලා පැහැෙනවා. ඉතින් තරහ ගිය කෙනාගේ මනස ගොජ ගොජ ගාලා එහෙමයි. පැහැෙනවා වගේ හරියට නිකන්. ඒතර යාට කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඊළඟ කාරණාව තමයි මේ කාරණාව තේරුම් යමක් අවබෝධ කරගන්න ගියාම තීන මිද්දේ කියන එක. තීන මිද්දේ පිළිබඳවත් මම හිතන්නේ අපූර්ව උපමාවක් කියන සංගාරෝ සූත්‍රය. සමනංශ අර පිරිසුදු දිය බඳුනට මේ දියසෙවල්. දියසෙවල් බඳුනාම දියසෙවල් බැඳිලා වතුර වැහිලා. එතකොට තීන මිද්දේ නිකන් සෙවල් බැඳුනා වගේ. නිකන් ලීස්සලා යනවා වගේ නේද? අපි වැඩක් කරන්න ගියාම මොනවා හරි කරන්න ගියාම වැක්කිරි වැක්කිරි ඉන්න ගතියක් තියෙනවා පාඩම් කරන්න ගියාම නිසා දැන් නේද අපේ අම්මලා භාවනා කරන්න ගියාම නම් එහෙම නෑ කවදාකවත් නේද හොඳට කොන්ද තේලින් තියාගෙන නේද හොඳට කොන්ද කිරින් තියාගෙන හොඳින්ම කරනවා මේ තීන විද්‍යට යට වෙලා නෑ ඇයි දන්නේ අවඥාවෙන් වගේ hina වෙන්නේ එහෙනම් මේ වෙන්නේ මගේ මනස මට යන්න දෙන්නේ නෑ අවබෝධයට යන්න දෙන්නේ නෑ ආපස්සට අදින නිවර නිවන ආවරණය කරන අවබෝධය නැති කරන නේද? එහෙමයි. ඊළඟට මේ උද්දච්ච කුක්කුච්ච කියන කාරණාවට කොහොම කොයි වගේ උපමාවක්ද ඒකේ තියෙන්නේ සංඝාර සූත්‍රයේදී? සංඝාර සූත්‍රයේදී අර මේ පැහැදිලි බඳුන දැන් ගොජ ගොජ ගාලා නටනට උණු වතුර උණු වතුරෙන් මේ ගින්දර දාපු ජලය ඒකත් අපහැදිලිනේ ඊළඟට ඒ වගේ අපහැදුන බඳුන තියෙනවා අඳුරේ මේ උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච මේ උද්දච්ච කුච්චේදී ස්වාමීන් වහන්සේ ඒ බඳුන අර රැලි වැටෙනවා ඒ කියන්නේ මේ මුහුදේ රැලි වගේ ගලක් වෙස කරපුවාම ඇතිවන චංචල වගේ නිතරම ඒක ඒක සෙලවෙන ජලය වගේ. ඒතකොට සෙලවෙන ජලය කියන්නේ දැන් අපිට කිසිම විදිහකින් බලා ගන්න බෑ. එතකොට හිත නොසන්සුන් වෙනකොට මේක සෙල වෙන ජලය වගේ. ඒතර අපි හිතමුකෝ ජල බඳුනක් තියෙන ගුණයකට අහු වෙනවා කියලා. ඒතර වතුර හැම වෙලේම රැලි ගහනවා. රැලි ගහනවා. ඒතර ඉතින් කොහොමද කරන්නේ? ඒ වගේ මේ හිතත් හිතෙත් අන්න ඒ වගේ ස්වභාවයක්. නොසන්සුන් වෙලා තියෙන හිත අපි කොච්චර මේ කාර්මණක තියාගෙන ඒ අරමුණ තුල අවබෝධ කරගන්න හැදුවත් අවබෝධ වෙන්නේ හැම වෙලේම හෙල්ලෙනවා. හැම වෙලේම හෙල්ලෙන සිතක්. හරි එතකොට අවසාන වශයෙන් කිව්වේ අර තීන මිද්දේ කියන්නේ කරුවලේ තිබ්බා වගේ. කරුවලේ. නෑ මේ විචිකිච්ඡාව කියන්නේ විචිකිච්ඡාව කියන්නේ බැරි වෙලාවක මේ බඳුන කොච්චර පිසුදු නැතර නැගිලත් අන්ධකාරයේ අන්ධකාරයේ තිබ්බා. අන්ධකාරයේ තිබ්බොත් මොන මොන බැරිලක්ද? නේද? ඒක තේන්නේ වතුර පිරිසිදු නැතර නැහැ අන්ධකාරයේ තියනවා නම් ඒ කියන්නේ ඒ හිත ප්‍රබාස්වර වුණත් යම් කිසි අපි හිතමුකෝ ප්‍රබාස්වර නෙවෙයි අපි හිතමුකෝ මේ අනිත් නීවරණ ධර්මයේ යටපත් වෙලා නැහැ. හොඳට ඒකාග්‍ර හිතක් පවා තියෙනවා. හැබැයි මේ ධර්මය ගැන සැකයි. බුදුහාමුදුරුවෝ ගැන සැකයි. එතකොට මහා සංඝරත්නය ගැන සැකයි. ශික්ෂාව ගැන සැකයි. මේ වගේ ඔව් අතීත වර්තමාන අනාගත ඒ ධර්මයි කාලය පිළිබඳ සැකයි. ඉතින් මේ වගේ බුද්ධ ආදී අටතන ගැන උපදින සැකය තියෙනවා නම් අඳුරේ තියෙන දෙයක් වගේ යට ඉදිරියට යන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඉතින් මේ කාරණා අපේ ජීවිතේට හොඳින් ඒකරාශී කරගන්න ඕන අපි. මේ අපිට හොඳට දැනෙන්න ඕනේ මේ නීවරණ කියන ඒවා අපේ හිත කම්පණය කරලා අපේ හිත අකර්මණ්‍ය කරන එක පැත්තකින් කම්පණය කරනවා එක පැත්තකින් අපේ හිත කිසිම විදිහකින් දැන් ඔය සංකාරව සූත්‍රය අරගෙන හොඳට හොයලා බලන්න අපිට හොඳට තේරෙයි මේක ලොකු මේ ආපස්සට අදින ධර්ම ටිකයි මේ තියෙන්නේ කියලා. ලෞකික කර්මුණකට උනත් මේක අපි ගලව ගලප ගන්න පුළුවන්. ලෞකික කර්මුණකදීත් අපිට මේක මේ විදිහටම මේකට ගලපන්න පුළුවන්. මම හිතන්නේ හෙට දවසේ අපේ සාකච්ඡාවලදී මේ ආයතන තියෙන ගැටලු වලදී නම් ওই ප්‍රශ්න හම්බෙයි අපිට කොහොමත් මම හිතන්නේ ලෞකික අරමුණු අපි බොහොමත් ළමයින්ගේ අධ්‍යාපනය වගේ දේවල් වලදී අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. හොඳයි මම හිතන්නේ අද දවසේ අපිට ලැබෙන කාලය මෙපමණ ගැනීමෙන් නිම වෙන නිසා වෙන්න අද දවසේ අපි පැවරුම් දෙක මතක තියාගන්න ඕනේ. ඊයේ දවසේ පෙරේද දවසේ දුන්න පැවරුම් දෙක මතක තියාගෙන මේ නීවරණයන්ගෙන් ගැලවෙන වැඩ පිළිවෙල සකස් කරගන්න අද තුන්වෙනි දවසේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේ මේ නීවරණ ගැන තියෙන කාරණා කීපයක් සාකච්ඡා කරගන්න. ඉතින් ඒක බොහොම සාර්ථකව සිදු කරනවා කියලා මම හිතනවා. මොකද අපිට සූත්‍ර පිටකයේ තියෙන තැන් ටික හරි දැන ගැනීම වටිනවා. අපි ඒවා ලියා තබාගෙන සූත්‍ර පිටකය හදාරන්න ඕනේ මිසරේ හැම කෙනෙක්ම උත්සාහ ගන්න සූත්‍ර පිටකයේ තියෙන කරුණු අපිට තේරෙන්නයි අපි මේ වැඩේ කරන්නේ ඇත්තටම. මොකද අපි මේවා කොහෙන්ද එන්නේ නැත්තම් කියලා සැකයක් උපදිනවා අර පස්වෙනි නීවරණයට වැටෙයි. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින්මයි අපි මේ විග්‍රහයන් සිද්ධ කරන්න කියලා මේ අතන්ට තේරුමක් වෙන්න ඕනේ. ඉතින් අද දවසේ අපිට අනුග්‍රහය පිණිස අපේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට වැඩම කරන්න ලැබුණ දෙබැද්ද පිටියේ අපේ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නිදුක් නිරෝගී ජීවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට පවා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු